එවං වුත්තේ බෝධිරාජ කුමාරෝ භගවන්තං ඒතදවෝච අහෝ බුද්ධෝ අහෝ ධම්මෝ අහෝ ධම්මස්ස සාක්කාතතා යත්‍ර හි නාම සාය මනුසිට්ඨෝ පාතෝ විශේෂං අධිගමිස්සති පාත මනුසිට්ඨෝ සායං විශේෂං අධිගමිස්සති ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ බෞද්ධ නාලිකාවේ කැමරාන්සේ සේවය කරන ජයසහන් මහත්මයාගේ නිවසේ සිට බාහිර සජීවී පටිගත කිරීමක් ලෙසින් බෞද්ධ නාලිකාව ඔස්සේ විසිරුවා හරින මේ ධර්ම දේශනාවෙහි සදැහැති දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි දියඟු ආරච්චිගේ ශිරානිද සිල්වා මහත්මිය එවාගේම දියඟු ආරච්චිගේ මොහාන්ද සිල්වා මහත්මයා සහ දියඟු ආරච්චිගේ කල්ෂාද සිල්වා දියණිය ඇතුළු පවුලේ පින්වත් පිරිසත් එවාගේ මත් දවසේ හැටියට මේ අවස්ථාවට සහ සම්බන්ධ කරගන්න පුළුවන් කල්යාණ මිත්‍ර හැමදෙනාම සහභාගී කරවාගෙන මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වන්නේ ආශිර්වාද කරන්න. මේ මාසේ නොවැම්බර් මාසේ 22 වෙනි දිනට 80 වෙනි වියට පාතබන අපේ ආදරණීය මෑණියන් වහන්සේ පොන්විර ආරච්චිලාගේ නන්දාවතී මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයත් කායික මානසික සුවතාවයත් දිගාසිරි සම්පත්තිය සැලසේවා සුබ උපන් දිනයකට මෑණියන්ට තෙරුවනේ ආශිර්වාදයක් නන්දාවතී මෑණියන්ට ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාව. ඒ වාගේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාරි සත්‍ය ධර්මයේ අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණ බෝධයට මේ පුණ්‍ය ශක්තිය ආශිර්වාදයක් වේවා මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා මේ උතුම් ධර්ම මාර්ගයේ පිහිටුවන අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන සියලුම මහා සංඝරත්නයේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා සුජීවත්ව සිටින මව්පියන් එවාගේම සහෝදර සහෝදරයන් ඥාති හිත මිත්‍රාදීන් හැමටත් උපකාර කළ සියලු දෙනාටමත් නිරෝගී සම්පන්නිය ලැබේවා එවාගේ අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේටත් ප්‍රාර්ථනා කළා වූ බෝධියකින් නිවනින් සැනසෙන්න මේ පිං හේතු වේවා මියගිය සිහි කටයුතු සියලු ඥාතීන්ටත් මේ පින නිවන් අවබෝධයේ පිණසම හේතු වාසනා වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. ඉතින් කැනඩාවේ පදිංචිව සිටියත් ශිරානිද සිල්වා මහත්මනිය, ඒ වාගේ මහාන්ද සිල්වා මහත්මයා, කල්ෂාද සිල්වා දියණිය. ඒ තමන්ගේ ආදරණීය මෑණියන් වහන්සේ වෙනුවෙන් ඒ වාගේම මේ පුතුණුවන් කවුරුත් අපේ අම්මාට ආශිර්වාද කරන්න මේ පින්කම සූදානම් කරගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදියට නන්දාවති මෑණියන් පරමාවිෂෙත් එහා පැත්ත අද කාලේ හැටියට භුක්ති විඳින්නේ. එහෙම කියන්නේ වෙන මොකක් කන් නිසා නෙවෙයි. බාගතුන් වහන්සේ දේශනා කළා අවුරුදු 100කට එක අවුරුද්ද ගානේ මිනිස්සුන්ගේ ආශිර්වාද පින්නතුණි අඩු වෙනවා. දැන් බුදුහාමුදුරුව පින්වන් පාලා අවුරුදු 2564ක් වෙනවා. ඒ 2564ට 100ට එක ගානේ අඩු කරලා බැලුවහම අද කාලේ මිනිස්සුන්ගේ පරමාංශ අවුරුදු 80යි. පරමාංශ අවුරුදු 80යි. තව අවුරුදු 7000ක් යනකොට මිනිස්සුන්ගේ පරමාංශ අවුරුදු 10යි. 10ට වැඩිය මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙන්නේ නැහැ පින්නතුනේ. අන්නේ 10ට අඩු වුණු කාලෙට තමයි පින්නතුන්ට මතකයි ආපහු මිනිස්සු කුසල් කරනවා. ප්‍රාණඝාතය නවත්තනකොට 10ට තියෙන ආයුෂ 20ට වැඩි වෙනවා. හොරකම් කරන එක නතර කරනකොට 20ට තියෙන ආයුෂ 30ට වැඩි වෙනවා. මේ විදිහට අකුසල් අත්‍රල අත්‍රලා අන්තිමට ආයුෂ දිනු කරනව අවුරුදු 80000ට. ආන් එදාට තමයි මෛත්‍රිය කියන බෝසතාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙන්නේ. දැන් මේ 80000ට තිබුණු ආයුෂනි පින්නතුනේ ක්‍රමක්‍රමයෙන් මිනිස්සුන්ගේ ළඟ තිබුණු අකුසල් නිසා මේ 100ටත් වඩා දැන් අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා තව අවුරුදු ගානකින් පින්නතුනි මේ ආයුෂ වැඩිවීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ මේ ආයුෂ අඩුවීමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවා දැක දැක මේවා කියලා කියන්නේ මේ වසංගත දැක දැක දැන් ලක්ෂ 13කට වැඩිය මිනි වලවල් දැක්කා අපි මිනි දැක්කා මේ පුංචි කාලේ පුරාවට. ඒ නිසා අපි යුද්ධයක් දැක්කා, සුනාමියක් දැක්කා, ඒ වගේ මහා දුක්ඛදායක දේවල් ටික මේ ජීවිතවල දැක්කේ අපි. කවුරු හරි හිතනවා නම් අනේ මේව දකින්න අපේ ඇස් දෙක පව් කළානේ කියලා එහෙම නෙවෙයි හිතන්න ඕනේ. ධර්මානුකූලව ආර්ය ශ්‍රාවකයෝ හැටියට අපි හිතන්න ඕනේ තථාගතයන් වහන්සේ මේ විනාශය දේශනා කළා. ඒක දැකපු නිසායි බුදුහාමුදුරුව අපිට කිව්වේ ආයි කවදාවත් manuss ලෝකෙට එන්න හිතන්නවත් එපා මේ manuss ලෝකයේ තුල දකින්න දේවල් දැකලා ඉක්මනට කුසලයේ සඳහා වීර කරන්න කියලා. බොහෝ දිනෙක අපිත් එක්කත් කියන්නේ මේ වගේ කාලයක හම්දුරුනේ මේව දකින්න අපේ S2 පව් කළානි කියලා. අපි ඉපදුනානි කියලා. එහෙම නෙවෙයි. මේක මේ ඇති වුණු දුක මේක සැපක් බවට හරවන්න ඕනේ. ඒ සැප තමයි සාංශාරික සුවේ නැත්නම් විමුක්ති සුවේ බවට හරවන්න ඕනේ. මේ දුක දුකක් හැටියට පෙරලන්න හොඳ නැහැ. මේ දුක දුකට පෙරළුවොත් පින්නතුනි අපි හැමදාම දුකේම තමයි. අපි හැමදාම දුකේ. ඒ නිසා බොහෝ දෙනෙක් මේක දුකක් දුකක් දුක දුකක් හැටියට පෙරළුවා. එහෙම නෙවෙයි මේ දුක සැපක් හැටියට පෙරලන්න ඕනේ. කෙසා ගෞතමයට දුක තිබුණා. ඇයි? දරුවක් නැති වෙලා ඔක්කොම බනිනවා. නමුත් ඇයි දුක දුකට පෙරළුවේ නැහැ. කෙසා ගෞතමයේ දුක පෙරළුවේ සැපතට. පටාචාරාවට දරුවෝ දෙන්නත් නැති වුණා. සාමියත් නැති වුණා. අම්මයි තාත්තයි සහෝදර එකම සෑයක දැවෙනවා. කොච්චර දුකක් තියෙනවද? නමුත් ඇය දුක දුකට පෙරළුවද? නෑ. ඇය දුක පෙරළුවේ සැපතට. ඒ නිසා මේ රෝග, බිය මේ ඔක්කොම මේ වසංගත මේ හැම දෙයක්ම දැකලා දුක් වෙන්න නෙවෙයි තියෙන්නේ. ආයි කුසලයේ සඳහා වීරය කරලා මේ දුක සැපක් බවට පරිවර්තනය කරන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගත්තාම අපිට මේකෙන් ජය මේ කියන්නේ මේ සසර ජීවිතය ජය ගන්න මේක එක රුකුලක් බවට හදා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපේ නන්දාවතී මෑණියන් වහන්සේට දරුවෝ දෙන්න පුළුවන් උත්තරීතරම තෑග්ග නැත්නම් උපන්දින තෑග්ග ආශිර්වාදය තමයි අපේ මෑණියන් වහන්සේට මේ ලැබලා දුන්නේ. අද කාලේ හැටියට සම්බන්ධ කරගන්න පුළුවන් පිරිසක් සම්බන්ධ කරගෙනයි මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්න පින්නතුම් බලාපොරොත්තු වන්නේ. පින්වත්නි අද අපේ ධර්මානුශාසනාවෙහි මාත්‍රිකාව හැටියට තබාගත්තේ බොහොම ලස්සන සරල සූත්‍ර දේශනාවක්. මේ දේශනාව නම බෝධිරාජ කුමාර සූත්‍රය. බෝධිරාජ කුමාර සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ දෙවෙනි කොටසේ සඳහන් වන දේශනාවක්. මේ දේශනාව ආරම්භ වෙන්නේ මේ විදියට අපේ බුදුරජාණන් වහන්සේ බගු රට සුන්සුමාර ගිරි කියන නුවර බේසකලා කියන වනයේ ඒ භාගතුන් වහන්සේ වැඩ හිටියේදා. ඒ කාලේ පින්නතුණි බෝධිරාජ කියන කුමාරයා <clears throat> ලස්සන ප්‍රාසාදයක් හැදුවා. මාලිගාවක් හැදුවා. ඒ මාලිගාවේ නම තමයි පින්නතුන් කවුරුද දන්න කෝක නද කියන ප්‍රාසාදය. මේක හදලා බෝධිරාජ කුමාරයා කල්පනා කළා මේ කෝකනද කියන ප්‍රාසාදය කවුරුවත් විසින් මීට කලින් පරිහරණය කළා නෑ. මේකේ ඉඳලා නෑ. ඒ නිසා මට ලොකු ආසාවක් තියෙනවා මේ ප්‍රාසාදයට කවුරු වඩම්මන්නද? ලෞතර බුදුහාමුදුර වඩම්මන්න. එතකොට ඒ කාලෙත් තිබිලා තියෙනවා. අපිටත් අද අලුතෙන් ගියක් හැදුවාම අපි හිතනවා පෙරිඩ්ඩින්ගක්වත් කියාගත්තොත් හොඳයිනේ කියලා. ඒ වගේ අදහසක් මේ තමන් ලස්සන කෝකනද කියන කෝකනද කියලා කියන්නේ පින්නතුනි ඒ ප්‍රාසාදේ හරියට නෙළුම් මලක හැඩයක් තියෙන්නේ. තට්ටු ගානක ගොඩනැගිල්ලක්. හිතින් මබා ගත්තොත් මේ කෝකනද කියලා ඒක තේරුම තමයි මේ නෙළුම් මලක හැඩයක් තියෙන්නේ මේ ගොඩනැගිල්ලේ. නැත්නම් මේ ප්‍රාසාදේ. ඒකයි මේකට කෝකනද ප්‍රාසාදේ කියලා කියන්නේ. ඉතින් මේක හදලා ඉවර කරලා වැඩ ඔක්කොම අවසන් කළාට පස්සේ මතක් වුණා බුදුහාමුදුරු වඩම්බලා දන් දෙඟිත්තක් දුන්නොත් හොඳයිනේ කියලා. බෝධිරාජ කුමාරයාට හිටියා සංජිකා පුත්‍ර කියලා තරුණ ඇමතියෙක් ඇමෙත්තුමාට කතා කරලා කිව්වා මට මේ වෙලාවේ බුදුහාමුදුරුවෝ ගාවට යන්න බෑ බැරිකම නෙවෙයි ඒ බෝධිරාජ කුමාරයා ගියොත් ලොකු පිරිසක් යන්න වෙනවා. ඒකට බුදුහාමුදුරන්ට කරදරයි. සංජිකා කියන්නේ ඇමතිවරයෙක්නේ. ඇමෙත්තුමාට කිව්ව ඔබතුමා යන්න බුදුහාමුදුරුවෝ ගාවට ගිහිල්ලා දෙපාරක් බුදුහාමුදුරුවන්ට වඳින්න. පළවෙනි පාර වඳින්න ඔබතුමා වෙනුවෙන් දෙවෙනි පාර වඳින්න බෝධිරාජ වන මම වෙනුවෙන්. එතකොට බුදුහාමුදුරු වහනවා දෙවෙනි පාර වඳින්නේ කාටද කියලා. ඔය ඉස්සර මෑණිවරුත් පින්නතුනි දරුව ලැබෙන්න ඉන්නකොට දෙපාරක් පන්සිල් සමාදන් වෙලා තියෙනවා. පළවෙනි පාර පන්සිල් සමාදන් වෙලා තියෙනවා. ඊට පස්සේ ආපහු ආයාචනාවක් ඉල්ලීමක් කළා තියෙනවා දෙවෙනි පාරත් බුදුහාමුදුරුවනේ මට පන්සිල් දෙන්න. එතකොට අහනවා දෙවෙනි පාර 500 සමාදන් වෙන්නේ කව වෙනුවෙන්ද? භාගතුන් වහන්සේ මගේ කුසේ ඉන්න දරුවා වෙනුවෙන්. එතකොට ඉස්සර මෑණිවරු තමන්ගේ දරුවා කුසේද්දිම සීලයක පිළිටවල තමයි මේ ලෝකෙට මේ ලෝකෙට බිහි කළේ. කොච්චර වටිනවද? එතකොට මේ බෝධිරාජ කුමාරයා කියනවා දෙවෙනි පාර වදිනකොට බුදුහාමුදුරුවෝ හයි කාවිනුවෙන්ද වදින්නේ කියලා. එතකොට කියන්නේ මේ බෝධිරාජ කුමාරයා වදින වැඳුමයි මම මේ වන්දනා කරන්නේ. සංජිකා කියන මේ ඇමෙත්තුමා ගිහල බුදුහාමුදුරන්ට වන්දනා කරලා ආරාධනා කළා සාමීනි භාගතුන් වහන්සේ වික්ෂු මහා සංඝයත් එක්ක හෙට බෝධිරාජ කුමාරයා ගෙදරට දානට වඩින්න කියලා. ආරාධනා කළා ආවා. දානේ කොහොම සෝදානම් කළා. බෝධිරාජ කුමාරයා මේ කෝකනද ප්‍රාසාදේ. සෝදානම් කරලා ආපහු ඊට පහුවෙනිදා සංජිකා කියන ඇමෙත්තුමාම යවනවා පන්සලට නුඹ ගිහිල්ලා බුදුහාමුදුරුවෝයි මහා සංඝරත්නයයි වඩම්මාගෙන එන්න කියලා. ඒ යන අතරතුර දේශනාවේ සඳහන් වෙනව පින්නතුනි දානි තිබ්බේ උඩුමහලේ. දානි තිබ්බේ උඩුමහලේ. උඩුමහලේ ඉඳලා හැම පඩිපෙළකම හැම පඩිපෙළක් පඩිපෙළක් ගානේ බොහෝම ලස්සනට සුදු ඇතරිලි. ඒ කියන්නේ මේ අපි කියන්නේ පාවඩ කියලා. පාවඩ දැම්මා. බෝධිරාජ කුමාරයා. මේකෙ සිද්ධියක් තියෙනවා මේ පාවඩ දාන එකේ සිද්ධියක් තියෙනවා. පින්නතුන්ට මතක ඇති. උඩුමහල ඉඳලා පහළටකම් ලස්සනට පාවඩ දැම්මා. පාවඩ දමලා ඉන් අතරතුර සංජිකා කියන ඇමෙත්තුමා බුදුරජාණන් වහන්සේ වඩමගෙන මහා සංඝරත්නයත් එක්ක එනවා. එනකොට බෝධිරාජ කුමාරය ඉස්සෙල්ලාම ගෙදරින් එළියට ගිහිල්ලා බාගතුන් වහන්සේට හොඳට වන්දනා කරලා ස්වාමීනි භාගතුන් වහන්සේ වැඩම කරන සේක්වා. බුදුහාමුදුරු වැඩියා. හැබැයි පාවඩේ ගාවට වැඩියට පස්සේ බුදුහාමුදුරුවෝ එතන නැවතුණා. වඩින්නේ නැහැ බුදුහාමුදුරුවෝ. බෝධිරාජ කුමාරිය කියන ස්වාමීනි බොහෝම පිළිවෙලකට සකස් කරලා තියෙන්නේ සාමිනි පාවඩේ උඩින් වඩිනසේක්වා දෙවෙනි වතාවට. මුදුහර මොකුත් කිව්වේ නැහැ. තුන්වෙනි වතාවටත් ආයාචනා කළා සාමීනේ ඔබ වහන්සේටමයි මේ සියල්ල සෝදානම් කළේ පාවඩිය උඩින් වඩින වැඩම කරන සේක්වා. නිහඬයි. ඒ ලායේ බුදුහාමුදුරුවෝ මොකුත් නොකිය බැලුවා ආනන්ද හාමුදුරුව දිහා. එතකොට ආනන්ද හාමුදුරුව දන්නවා බුදුහාමුදුරුවෝ මේ මට කියන්නේ මේ පාවඩේ අයින් කරන්න කියලා බෝධිරාජ කුමාරයාට කියන්නයි කියලා. වචනෙන් නෙවෙයි. ඒ බලපු බැලීමෙන් ආනන්ද හඳුර දන්නවා මේ භාගතුන් වහන්සේ කිව්වේ මේකයි කියලා. ඒතකොට ආනන්ද හඳ චේතෝපරිය ඥානිය නෑ. බුදුහාරු හිතුවේ මේකයි මෙන්න මේකයි එහෙම නෙවෙයි. කුමක් නිසාද මේ? ආනන්දහන්ට හොඳ අත්දැකීමක් තියෙනවා. මොකද්ද? බුදුහාමුදුරුවන්ට අවුරුදු 25ක් උපස්ථාන කරලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ වෙනදාට වඩා පින්නතුනි බත් පිඩු 3-4ක් වැඩිපුර වැළඳුවොත් ආනන්ද හාමුදුරුවෝ දන්නවා අද බුදුහාමුදුරු වැඩි පන්සලේ වැඩ ඉන්නේ නෑ අද භාගතුන් වහන්සේ ජනපද චාරිකාවේ හැසිරෙන දවසයි කියලා මේ මුකුත් නෙමෙයි අර දීර්ඝකාලීනව උපස්ථාන කරලා එහෙම තේරුම් ගන්න පුළුවන් නේ දරුවෙකුට නත් අම්ම කෙනෙකුට සෑහෙන කාලයක් සලකනකොට කම්ම හැරෙනකොට අතපය හොලවනකොට ඇස් දෙක අරිනකොට දරුවට තේරුම් ගන්න පුළුවන් අම්මා ඉල්ලන්නේ මොනවද කියලා ඒ වගේ තමයි ආනන්ද හාමුදුරුවෝ භාගතුන් වහන්සේට උපස්ථාන කරපු නිසා දන්නවා අද බත් පිඩු 3-4ක් වැඩිපුර බැලඳුවොත් දේශනාව සඳහන් වෙනවා එහෙම. අද බුදුහාමුදුරුවෝ ජනපද චාරිකාවේ හැසිරෙන දවසයි. ඒ වගේම බුදුහාමුදුරුවෝ උදේ පාන්දර අවදි වෙච්ච ගමන් කුටිය දොර ඇරලා තිබුණොත් පින්නපාත යන්නේ තනියෙන් නෙවෙයි. කුටිය දොර ඇරලා තිබුණොත් බුදුහාමුදුරුවෝ පින්නපාතේ වඩින්නේ භික්ෂුන් වහන්සේලාත් එක්ක. ඇරලා තිබුණොත් කුටිය දොර. බුදුහාමුදුරුවෝ උදේ පාන්දර අවදි වෙච්ච ගමන් කුටිය දොර වහලා තිබුණොත් ආනන්ද හාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාත් ඒක දන්නවා. අද බුදුහාමුදුරුවෝ පින්නපාතේ වඩින්න අපිත් එක්ක නෙවෙයි තනියම කියලා. එහෙම දොර බහලා තිබුණාට පස්සේ බුදුහාමුදුරුවෝ කුටියේ ආනන්දහරව කවුරුවක්වත් ඇවිල්ලා උදේ පාන්දර දොරට තට්ටු කරන්නේ නෑ බුදුහන්නේ දැන් පින්නපාතේ වඩින වෙලාවයි එහෙම වැඩෙන්නේ නෑ. එහෙම කරන්නේ නෑ. එතකොට අර ඒ භාගතුන් වහන්සේගේ ඉරියව් ඒ වගේම භාගතුන් වහන්සේ එදිනදා දිනචරියාවේ ක්‍රියාකලාප අනුව ආනන්දර මේ සියල්ල හඳුනා ගන්නවා. ඉතින් මේ පාවඩේ උඩින් තුන් පාරක් වඩින්න කිව්වට බුදුරජාණන් වහන්සේ වැඩම කරන්නේ නැහැ. ආනන්දහර දිහා බැලුවට පස්සේ ආනන්දහඳුරු බෝධිරාජ කුමාරයාට කිව්වා කරුණා කරලා බෝධිරාජ මේ පාවඩේ අයින් කරන්න. අයින් කළා. ඒ අයින් කළාට පස්සේ තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ කෝකනද ප්‍රාසාදේ උඩුමහල් තනයට භාගතුන් වහන්සේ වැඩම කළා. වැඩම කළාට පස්සේ දානෙත් වළඳලා අවසන් වුණාම මිටි ආසනයක් පුංචි ආසනයක් කරගෙන බෝධිරාජ කුමාරයා වාඩි වුණා. ඒ වාඩි වුණාට පස්සේ බෝධිරාජ කුමාරයා කියනවා භාගතුන් වහන්සේට බුදුහාමුදුරුවනේ සැපය සුවසේ නොලබිය හැක්කක්. මේ සැපේ කියන එක සුවසේ ලබන්න පුළුවන් කමක් එකක් නෙවෙයි. භාගතුන් වහන්සේ ඒක ලබා ගන්න පුළුවන් දුකසේමයි කිව්වා. සැපක් ලබන්න නම් දුකක් විඳින්න ඕනේ. ඒකනේ මේ කිව්වේ. බුදුහානේ සැපේ ලබන්න නම් අනිවාර්යෙන් දුක් විඳින්න ඕන නේද කියලා ඇහුවා. බුදුහාඳුර වදාළ ඔව් ඉතින් සැප විඳින්න දුක් විඳින්න ඕනේ. පින්නතුන්ට මතකයි බුදුරජාණන් වහන්සේ භාවනා කරන දවසක් කැලෑවට වැඩම කළා. දේවතාවෙක් ඇවිල්ලා බුදුහාමුදුරන්ට කියනවා භාගතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් ඔය දුකෙන් දින්නේ කියලා ඇහුවා. බුදුහාරගෙන් අහන්නේ. බුදුහාරකෝ ඉතින් දුක් වෙන්නේ මට මොනම නැති වෙලාද කියලා ඇහුවා. ඒක ලස්සනයි නේ. දුක් දුකෙන් දින්නේ දුක් වෙන්නේ මට මොනම නැති වෙලාද කියලා ඇහුවා. මට මොකුත් නැති වෙලා නැහැ කිව්වා. මිනිස්සු දුක් වෙන්නේ මොන නැති වුණොත් නේ. මට නැති වෙන දෙයක් නෑ. පාත්‍රය තියෙනවා, සිවුර තියෙනවා, ඔක්කොම තියෙනවා කිව්වා. ඊට පස්සේ దేవතාව ආපහු අහනවා බුදුහානේ ඔබ සතුටින් දින්නේ කියලා ඇහුවා. මම සතුට වෙන්නේ මට මොනව තිබිලද කියලා ඇහුවා. <laughs> ඒක ලස්සන ක්‍රියමනක්නේ. දැන් අපෙන් ඇහුවොත් මේ දවස්වල කොහොමද කියලා. අපි කියන්නේ ඔන්න ඔහේ ඉන්නවයි කියලානේ. එහෙමනේ අපි කියන්නේ. නමුත් බලන්නකො බුදුහාරගේ උත්තරේ. උත්තරීතර උත්තමයන් වහන්සේගේ. දුකෙන් දින්නේ දුක් වෙන්නේ මොනව නැති වෙලාද? සතුටෙන් දින්නේ සතුට වෙන්නේ මට මොනව තිබිලාද කියලා ඇහුවා. දේවතාව කියනවා අන්තිමට දෙයි හාමුදුරුවනේ හරි පුදුමයිනේ. සතුරකුත් නැති දුකකුත් නැති ශ්‍රමණේක් මිනිස්සෙක් මං ගොඩාක් කාලෙකින් දැක්කේ කිව්වා. මේ වගේ මිනිස්සෙක් මගේ ජීවිතේට දැකලා නැහැ කිව්වා. මිනිස්සු එක එක උත්තර දෙනව. නමුත් ඔබ දීපු උත්තරේ හරි පුදුමයි බුදුහාමුදුරුවනේ. එදා තමයි බාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ කියපුවකේ අර්ථය තමයි දේවතාවෙනි මේ ලෝකෙ මිනිස්සු දුකේ ඉඳගෙන සැප හොයනවා. මිනිසුන්ට සැප වැඩි වුණාම උන් හිටි දැන් අමතක වෙනවා. අමතක වුණාම ආපහු වැටෙන්නේ ආන්න හරි. ඔන්නෝක තේරුම් ගත්තනම් මේ ජීවිත ලස්සනට ගෙනියන්න පුළුවන්. මේ කිව්වේ හැමදාම දුකේ ඉන්න එක නෙවෙයි. මේ දුකේ ඉන්න නෙවෙයි කිව්වේ දුකේ ඉඳගෙන සැපතට ආවහම මිනිස්සුන්ට දුක අමතක වෙනවා. මිනිසුන්ට දුක අමතක වෙනවා. බුදුහාමුදුරු වදාලේ දුකෙන් ඉන්න කියන එක නෙවෙයි. කොච්චර ඉහළට ගියත් කමක් නැහැ. මුල මතක තියාගෙන යම් කෙනෙකුට මේ ගමන යන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයාට ජීවිතේ ඕන තැනකදී ඕන වෙලාවකදී දුකත් එකයි සැපත් එකයි. මෙතන මේ කියන්නේ දුකේදී දුකේදී කම්පා වෙන්නේ නැහැ. සැපේදී උද්දාමයට අන්න හරි උද්දාමයටපත් වෙන්නේ දුකත් එකයි සැපත් එකයි ලෝකයේ පිළිබඳව උපේක්ෂා සහගතව ලස්සනට බලන්න. එතකොට අමුතුවෙන් ඇලීම් ඇති වෙන්නෙත් නෑ. ගැටීම් ඇති වෙන්නෙත් නෑ. ඇයි ඇලීම් ගැටීම් දෙකෙන් තොරව ජීවිත පවත්වන්න පුළුවන් නම් එතන තියෙන්නේ පින්නතුනේ උපේක්ෂා සහගත ස්වභාවයක්. එහෙම නැත්නම් බුදුහාර හැමදාම දුකින් නෙවෙයි. ලස්සනට ඉන්න ඕනේ පින්න. ගෙවල් දුර හදාගෙන ලස්සනට පිළිවෙලකට ඉන්න ඕනේ. හැබැයි ඒ මොනතරම් ඉහිලට ගියත් සමහරව ඉන්නව පින්නතුනි මේ මොකක්වත් නැති කාලේ. ඉතින් කියන්නේ මේ සාමාන්‍ය එදිනෙදා ජීවිතේ යමක් හමක් හම්බගෙන ඉන්න කාලේ හොඳට බුදුන් වදිනවා. හොඳට බුදුන් වදිනවා. හැබැයි මේ ඒ මිනිස්සයා හොඳට සල්ලි බාලය හම්බෙලා හොඳ පොහොසතෙක් වුණාට පස්සේ බුදුන් වදින්නේ. බුදුන් වදින්නේ නැහැ මිනිස්සු. එතකොට දුකේදී අච්චර දුක්ඛසහගත අමාරු කාලේ තිබිද්දි බුදුහාමුදුරුවන්ට මඳින්න පුළුවන්. නමුත් ඇයි සල්ලි දෙනකොට මඳින්න බැරි? මේ ඔක්කොම නෙමෙයි මේ කියන්නේ. ආන්න එක කිව්වේ මිනිස්සු දුකේදී එකයි සැපේදී තව එකයි. බුදුහාමුදුරුව වදාලා දේවතාවනි මට දුකත් එකයි සැපත් එකයි. ඒක ලස්සන උත්තරයක් නේ. දුකෙන් දින්නේ දුක් වෙන්නේ මොනව නැති වෙලාද? සැපෙන් දින්නේ සතුට වෙන්නේ මට මොනව සිබිලද? ආන් එහෙමයි හිතන්න ඕනේ. එතකොට ඇලීම් ගැටීම් විලිතරව ලස්සනට මේ ගමන යන පින්නතුනි දුක ඇතුලේ කොහොමද දුකමයි. සැප ඇතුලෙත් අන්තිමට අනේ තියෙන්නේ දුකම තමයි. ඔයත් හිතනවද ඔය ඇපාර්ට්මන්ට් වල සැප ඇති කියලා? නෑ. ඔක්කොම නෙවෙයි. ඒවයි තමයි වැඩිපුරම දුක තියෙන්නේ. බණක් අහන්න වෙලාවක් නෑ. බණ පොතක් කියවන්න වෙලාවක් නෑ. නිදහසක් නෑ. ජීවිතේ පුදුම දිවිල්ලක් තියෙන්නේ. එහෙමනේ ජීවිතය. ඒක නෙවෙයි පින්නතුනේ ලැබිච්ච පිනෙන් තවත් පින පොහසත් වෙන විදියට කටයුතු කරනවා මිසක ඒ ලැබිච්ච පින විතරක් භුක්ති විඳ බෙද භුක්ති විඳ හිටියොත් ඒ පින අහක් වුණාට පස්සේ ඊළඟ ජීවිතේ වැටෙන්නේ ආපහු ආපහු දුකට. මේ සැපයි සැපයි කියලා විඳින්නේ මොකක්වත් නෙවෙයි. මේ සැපයි සැපයි කියලා විඳින්නේ පෙර පෙරපින් හෝ පෙරපින් භුක්ති. එතකොට පෙරපින කියන එක භුක්ති විඳින්න භුක්ති විඳින්න පින්නතුනි මේ පින අවසන් වෙනවා. මම දවසකුත් මේ නාලි බෞද්ධ නාලිකාවෙම මේ කතාව දවසක් කිව්වා වගේ මට මතකයි. එක දුවෙක් එනවන කෙනෙක් කතා කරලා කියනවා හාමුදුරුවනේ මම සිරිතක් හැටියට සෙනසුරාදට හැමදාම කාක්කන්ට කිරිබත් දානවා කිව්වා. කාක්කන්ට කිරිබත් දානවා. අරමුණක් නැහැ. සත්තු කාලා ගියාම මට ලොකු සතුටක් තියෙනවා කිව්වා. මේ ඉන්න අතරේ හාමුදුරනේ මට මගේ අම්මා නැති වුණා කිව්වා. අම්මගේ ඔක්කොම කටයුතු අවසන් කරලා මම ආයේ කිරිබත් හදන වැඩේ පටන් ගත්තා. හැබැයි එදා කිරිබත අම්මා කටයුතු අවමංගල කටයුතු ඔක්කොම අවසන් කරලා කිරිබත හදන්න පටන් ගත්තට පස්සේ මට මතක් වුණේ මගේ අම්මා. ඇයි මට දැන් මේ කිරිබත හදලා සත්තුන්ට දැම්මට පස්ස සත්තු කාලා ගියාම ලට පිනක් හම්බෙනවා. මට දැන් පින් දෙන්න කෙනෙක් ඉන්නවා. ඒ කවුද මගේ අම්මා. අම්මා ගැන හිතලා කිරිබත හදලා පාරේ තැන් තැන් වලට දැම්මයි කෝ වෙනද වගේම. හාමුදුර විශ්වාස කරන්න හාමුදුරුවනේ එක සතෙක්වත් ආවෙනේ කිව්වා. කිරිබත් ඇටයක්වත් ගන්නෑ. ඒ නෝනා ඒ දුව ඒ දුව අහනවා කතා කළා. හාමුදුරුවනේ ඇයි මට එහෙම වුනේ? එයා කියන්නේ අම්මා නැති වෙන්න කලින් කිරිබත හදලා දාලා දාන සුනංගුවටම සත්ව වේල කාලය යනවා කිව්වා. නමුත් අම්මා ගැන හිතලා දා කිරිබත හදපු දවසේ ඒක සතෙක්වත් පහලට ආවේ නැල්ලු. ওই ලයිට් කනුවඩ වයඩුරට වෙලා සත්තු බලන් ඉන්නවලු. කාක්කෝ. ඇයි අහනව එහෙම වුනේ? ඇයි එහෙම වුනේ? මම කිව්වා නෝනා අම්මට ඉතින් ඒ පිනවත් ගන්න බැරුව ඇති කියලා. මෙයත් කියනවා ඇත්තයි හාමුදුරුවනේ මටත් හිතෙනවා කෝ මගේ අම්මට මගේ පිනවත් ගන්න බැරි වෙති කියලා. මම ඔය එහෙම කියන්නේ කියලා. හාමුදුරු විශ්වාස කරන්න අපේ ගෙදර තිබුණේ පන්සලක් ඉස්සරහා කිව්වා. ගෙදර සාලේ දොර ඇරිය හැටිය පේන්නේ පන්සලේ චෛත්‍ය කොත. චෛත්‍ය කොත පේන්නේ. ඒක පුදුම ලස්සන දර්ශනයක් එහෙම තියෙනවන ะ. ලොකු වාග්යක් වෙන්න තුනේ. කෙසේ හෝ වේවා මෙදුව කියන නෝන කියනවා හාමුදුරුවනේ අම්ම නෙවෙයිකෝ ජීවිතේට පන්සලට ගියේ. මලක් පහනක් පෝජ කරන්න, පත්තු කරන්න කවදාව පොයකටවත් යන්නේ නැහැ. හැබැයි අම්මගෙන් කාටවත් කරදරයක්වත් නැහැ. අම්මගේ පාඩුවේ අම්ම ජීවත් වෙන්නේ හතර සීමාව ඇතුළේ අම්ම පාඩුවේ ජීවත් වෙනවා. පත්ත පිටි සුද්ධ කරගෙන, ගෙවල් සුද්ධ කර ජීවත් වෙනවා. මේ අතර තමයි අම්ම නැති වුනේ. පන්සල ඉන්නකොට පොඩිහාරු තුන්නමක්. චූටි හාමුදුරුවෝ. අඩුමතරමේ හාමුදුරුවනේ අම්මා ටොපියක් චොකලට් එකක් කවදාවත් ගිහින් දෙන්නේ නැහැ කෝවා. එහෙම දකින්නකොටවත් අනුක් ඇති වෙන්න එපා. යන්නේ නැහැ වවදවා. අපි ඒක පැත්තකින් තියමුකෝ. දැන් අම්මා නැති වුණානේ. එතකොට ඒ අම්මා හොඳින් හිටියා. ජීවත් වුණා. දුක් විඳින්නේ නැහැ. එතකොට මොන පින්නද භුක්ති විඳේ? අන්න හරි. ඒ යම භුක්ති විඳේ පෙර පෙර පින්. හැබැයි දැන් පින්දනව කවුද? දුව. නමුත් දුවට ඒ පින් ටික දෙන්න බෑ. අම්මට ඒ පින ගන්න බෑ. එනිකන් හිතන්න පින්නතුනේ අම්මා සසරේ කරගත්තු පෙරපින විතරක් භුක්ති විඳලා භුක්තල මැරුණා. දැන් දුවදෙන පිනින්වත් අම්මට යපෙන්න යපෙන්න බෑ. එහෙව් ජීවිත මොකටද? ඒ කියන්නේ අම්මා ඉන්නේ පින් ගන්නවත් පින් ගන්නවත් බැරි තැනක. දුවදෙන පිනවත් අනුමෝදන් වෙන්න බැරි නම් ඒ අම්මට හිතන්නකො පින්නතුනේ අපි දෙන පින් මොකටද? ඒ අම්මට. ඒකයි කිව්වේ අනුන්ටත් පින් දෙන්න පුළුවන්. නමුත් ඒකත් පින් ගන්න බැරි නම් මොකද කරන්නේ? ඊට පස්සේ ආපහු එනවන ඒ දුව කියනවා හාමුදුරනේ අම්මා ගැන හිතන්නේ නැතුව මේ පින අම්මට නෙවෙයි කියලා කිරිබත හැදුවලු. සත්වයේ ලොක්කම කාලය යනවලු. අම්මා ගැන හිතලා කිරිබත හදන කිසිම දවසක එක සතෙක්වත් එන්නේ නැහැ කිරිබත් ටිකක් කාලය යනවා. නිකන් හිතන්නකෝ පුණ්‍යතුනි මේ ජීවිතේ මොනතරම් දුක්ඛදායක ස්වභාවයක් ඇද්දනේ. අච්චර පන්සලක් ඉස්සරහා තිබිලා දෙයනේ පෝයකටවත් ගිහිල්ලා බුදුන් වදලා මනක් පහනක් පත්තු කරලා අඩපඩි හරවට ටොපියක් චොකලට්ටයක් ගින්න මොනතරම් සතුටක් තියෙනවද? නැතුවත් නෙමෙයි. ඒ දුවම කියනවා හාමුදුරුවනේ අම්මා භුක්ති විඳේ පෙරපින විතරයි. අලුතෙන් පින් කරගත්තනම් ඒ අම්මගේ ඊළඟ ජීවිතේ භවගාමී ජීවිතේ පින්නතුනි මොනතරම් සැපයක් හදාගෙන පිනක් කරගෙන ඉදිරි ජීවිතයේ කෙලවර කරන්න පුළුවන්කම තිබුණාද? නේ? ඒකයි කිව්වේ පින්නතුනි කුසලේමයි සිද්ධ කරන්න ඕනේ, පිනමයි සිද්ධ කරන්න ඕනේ. ඒකමයි සතර පිහිට වෙන්නේ. ඉතින් බෝධිරාජ කුමාරයා දන් දීලා මිටි ආසනයක් අරගෙන බුදුහාඳුරුව ගා වාඩි වෙලා බුදුහාඳුරන් අහන්නේ බුදුහාඳුරුවනේ මේ ලෝකේ සැපය කියනක බුදුහාමුදුරුවනේ සුවසේ ලබන්න බෑ නේද බුදුහාමුදුරුවනේ සැපයක් ලබන්නම් බුදුහානේ දුක් විඳින්න ඕනේ නේද කියලා ඇහුවා බුදුහාමුදුරුවොත් මේ මාත්‍රකාම අරගෙන භාගතුන් වහන්සේ ලස්සන ධර්ම දේශනාවක් කරන්න ආරම්භ කරනකොට පින්නතුනි බුදුහාමුදුරු මතක් කළා බෝධිරාජ කුමාරයේ මමත් කෙස් ටික බාලා දෙමව්පියන් හඬද්දී තවුස් පැවිද්දෙන් මම පැවිදි වුණා. අම්මයි තාත්තයි සතුටින් ඉඳනේ මම ගෙදරින් ගියේ. අම්මයි තාත්තයි බොහොම දුක් වුණා. ඇයි? මගේ බොහොම තරුණ කාලේ තමයි මම ගෙදරින් පිටත් තුනේ පැංගෙඩියක් අරගෙන. ඒ පැංගෙඩියක් අරගෙන පිටත් තුණු ගමනේදී මම හෙව්වේ කිං කුසල ගවේෂිකින් සත්‍ය ගවේෂී කුසලය මොකද්ද? සත්‍ය මොකද්ද කියලා. ඒ හොයාගෙන ගිය ගමනේදී මට බුදුහාමුදුරු දේශනා කරනවා ඉස්සෙල්ලාම හම්බුණු කෙනා තමයි ආරාල කාලාමය. ආරාල කාලාම ළඟ තිබුණේ ආකින්චඤ්ඤායතන සමාපත්තිය දක්වා විතරයි. මම හොයන නිවන ආලාල කාලාමක තිබුණේ නෑ. ආරාර කාලාම ඉගෙනගත්තු ධර්මය මම බොහොම සුළු කාලයකින් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තට පස්සේ ආරාරම් කාරම් මට කිව් දේ තමයි මම දැන් ගෝල පිරිස නුඹට නුඹට බාර දෙනවා. ඉතින් හිතනකොට ගුරුවරයා ගෝලියෙකුට ගෝල පිරිසකුත් බාර දුන්නා. මම කල්පනා කළා මම හොයන නිවන එතන නෑ. ඊට පස්සේ මම ගියා බෝධිරාජ උද්දකරාම් පුත්තකාවට. එතන තිබුණේ නේව සංඥා නාසඤ්ඤ සමාපatti දක්වා විතරයි. මම හොයන නිවන තිබුණේ ඒ උද්දකරාම් පුත්තගාව තිබුණු දහමත් නොබෝ කාලයකින් මම ඉගෙන ගත්තා. එයත් ගෝලයේ ටික මට බාර දුන්නා. නුඹට ගෝලයේ බාරයි කියලා. නමුත් මම හොයන නිවන එතන තිබුණේ එතන තිබුණේ නෑ. බුදුහාර දේශ දැන් මේ බුදුහා දැන් බෝධිරාජ කුමාරයා කිව්වේ සැපක් විඳිනව නම් බුදුහානේ දුකක් විඳින්න ඕනේ නේද කියලා බුදුහාමුදුරුව තමන් වහන්සේ බුද්ධත්වයේ වෙනුවෙන් විඳ දුකම මතක් කරමින් බෝධිරාජ කුමාරයාට මේ தત્ත්වය දේශනා කරන්නේ. පින්වත්නි භාගතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේට කියනවා සාරිපුත්ත මට දැන් අවුරුදු 80යි කිව්වා. බුදුහාමුදුරුවෝ මට දැන් අවුරුදු 80යි. පින්නතුන් දන්නවා සරියුත් හාමුදුරුව පිරිනිවන් පාලා සති දෙකකට පස්සේ තමයි මොගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවේ. සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා දෙනම් පිරිනිවන් පාලා මාස 6කට පස්සේ තමයි බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවේ. මාස 6කට පස්සේ. ඒකට බුදුහාරු අවුරුදු 80 දී සරියුත් මහරහතන් වහන්සේට කියන සාරිපුත්ත මට දැන් අවුරුදු 80යි. මිනිස්සුන්ට සාරිපුත්ත අවුරුදු 50 60 70 වෙනකොට කල්පනාව නැති වෙනවා. තිබ්බොත් තිබ්බදී තිබ්බතන අමතක වෙනවා. නමුත් සාරිපුත්ත මට අවුරුදු 80ක් වුණාට මගේ කල්පනාවේ කිසි අඩුවක් නැහැ. සාරිපුත්තට මේක විශ්වාස කරන්න බැරි නම් සාරිපුත්ත සතර සතිපට්ඨානය පිළිබඳව මනා දැනුමක් ඇති භික්ෂූන් හතර නමක් දැන් ගේන්න. ඒ කියන්නේ මේ සූත්‍ර පිටකේ තියෙන ගැඹුරුම සූත්‍රයේ සතර සතිපට්ඨාන සූත්‍රයේ පිළිබඳව නිකන් අතපත ගාලා නෙමෙයි මනා දැනුමක් ඇති. භික්ෂූන් හතර නමක් දැන් ගේන්න. දැන් ගෙනලා සාරිපුත්ත මගේ හතර පැත්තෙන් තියන්න. හතර පැත්තෙන් තියලා වෙන කිසිම සූත්‍රයකින් නෙමෙයි සාරිපුත්ත සතර සතිපට්ඨාන සූත්‍රයෙන් විතරක් මගෙන් ප්‍රශ්න අහන්න කියන්නේ. මට පුළුවන් සාරිපුත්ත ඒ භික්ෂූන් හතර නමට එකපාර උත්තර දෙන්න. ඒකට හිතන්නකො පින්නතුනි අවුරුදු 80 දී බුදුහරෙන් කල්පනාව කොහොමද කියලා. ඒකට බුදුුණු දවසේ තිබුණු සමාධියමයි බුදුන දවස් තිබුණු ප්‍රඥාවමයි ඒ බුදු නුවණමයි භාගතුන් වහන්සේට අවුරුදු 80 දී තිබ්බේ. අපිට එහෙම නෙවෙයි අපිට 60 70 75 වෙනකොට අපිට කල්පනාව එහා මෙහා යනවා. අපිට තිබ්බොත් දී තිබ්බතන අමතක වෙනවා. නමුත් භාගතුන් වහන්සේට එහෙම නෙවෙයි. බුදුහාමුදුරු දේශනා කරනවා බෝධිරාජ කුමාර බෝධිරාජ මම බුදු වෙන්න කලින් බෝසත් අවදියේ භාවනා කරන්න ගියා කැලෑවට. ඒ කැලෑවට එනතුරුතර මට හම්බුණා සොහොන් පිට්ටනියා. සොහොන් පිට්ටනියා. ඒ සොහොන් පිට්ටනියට ගිහිල්ලා මම භාවනා කළා. එතකොට නිදිමත හැදුණා මට සොහොන් පිට්ටනියේදී. සුසාන භූමියේදී. නිදිමත හැදුණා මම කරපු දේ තමයි ඔළුවේ තිබුණු ජටාව රෙදි කෑල්ලක් නේක. ඒ රෙදි කෑල්ල බිමට එලලා මිනි යටකටු එකතු කළා සුසාන භූමියේ. පරණ වෙච්චා. එකතු කළ දෙකතු කළ දාගත්ත පොට්ටනියට. රෙදි කෑල්ලට. දාගෙන ඒකෙන් ගැහුවා ගැටයක්. මේ කියන එක පින්නතුන තේරෙනවා. ඒකෙන් ගැටයක් ගහලා මේක පොට්ටනියක් වගේ හදාගෙන සුසාන භූමියේදී මේක ඔලුවට තියලා මේ මිනියට කටු පොට්ටනිය ඔලුවට තියලා මම සුසාන භූමිය බුදී ගත්තා. මේ බුදුහාරු කියන්නේ. මින්ද දුක මේ. සුසාන භූමියේ බුදියන් ඉන්නකොට ගොපළු දරුවෝ. ඒ කියන්නේ හරක් බල ළමයි ටිකක් ඇවිල්ලා හරක් ටිකක් දැම්මේකෝ තනකොළ කරන සුසාන භූමියට. ওই ළමයේගේ හැමත් එක්කම කෝටුවක් තියෙනවා හරට ගහන්න කෝටුවක් තියෙනවනේ. ඒක ළමයේ කරපු දේ තමයි බුදියන් හිටපු මට මගේ කන් වලට අර හරට ගහන දින කෝටුවෙන් මගේ කන් වලට එන්නුවයි එන්නයි කිව්වා. මගේ කනට එන්නේ කිව්වා මේ මොන මලමිනියක්ද කියලා. කාටද මේ? දෙයනේ මේ බුදුහාමුදුරුවන්ට. මගේ කන් වලට කෝටු වලින් යන. නමුත් සාරිපුත්ත මගේ කන් වලට කෝටු වලින් යනපෝ එකම ගොපළු දරුවෙක් එක ළමයෙක් කියාගෙන ගියා ළඟද ගෙනාව මල සිටුවද්ද කොහෙද? ඇයි තැන් තැනකට මල සිටුට උනේ? සුසාන භූමියේ ළඟද ගෙනාව එකක්ද කොහෙද කිව්වලු. නමුත් සාරිපුත්ත මගේ කන්වලට කෝටු වලින් එනපු එකම ගොපළු දරුවෙක් කෙරෙහිවත් මට මගේ හිතේ කිසිම द्वේෂයක් තරහවක් ඇති බවක් මට මතක නෑ කිව්වා. මේ දේශනාවේ ලස්සන කියන්නේ බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරන්ට දානි දීලා අනම්මනම් ඒ කියන්නේ ඕපදූප කතා කළේ නෑ. අන්න ඒකනේ වටින්නේ. බුදුහාමුදුරුවන්ට බණ කියන්න ලස්සනට මාත්‍රකාවකුත් හදලා දුන්නා. අපි මාත්‍රකාව නැත්තම් මාත්‍රකාව හදාගෙන හරි අපි කතා කරනවනේ. අනවශ්‍ය දේවල් අපි ඒ බෝධිරාජ කුමාර ඒක හරි වටිනවා. බුදුහාර ඒකනේ කිව්වේ රැස් වෙච්ච වෙලාවට එක්කෝ දැහැමි කතාවක් කරන්න නැත්තම් නිහඬව නිහඬ වෙන්න. ඒක තමයි හොඳම දේ. ඒකනේ Tamanට සුදුසු නැත්තම් එතන කතාව කරුණාකර එතනින් අහක් වෙන්න ඕනේ. නැත්නම් ඒක දාලා පැටලෙනවා. අනවශ්‍ය කතාවලට හරියට පින්නතුනි පැටලෙනවා. ඒ නිසා බෝධිරාජ කුමාරයෙක් බුදුහානේ සැපක් විඳිනව නම් බුදුහාමුදුරනේ දුකක් විඳින්න ඕනේ නේද කියලා ඇහුවා. ඕ සැපක් විඳින නම් දුකක් විඳින්න ඕනේ. බුදුහාමුදුර වදාලා බෝධිරාජ මම මගේ සිතින් සියලුම කෙලෙස් ප්‍රහාණය වෙන තුරාවට මං කවදාවත් ලෝකෙට කිව්ව නෑකෝ බුදු වුණා කියලා. යම් දවසක උදේ පාන්දර මට වැටහුණාද මගේ සිතින් දැන් සියලුම කෙලෙස් ප්‍රහාණය වෙලා තියෙන්නේ කියලා එදා තමයි මම ලෝකෙටම කිව්වේ බුද්ධත්වයට පත් වුණා කියලා මේ කෙලෙස් ටික නැති කරන්න මම විඳ දුක දන්නවනම් බෝධිරාජ පින්නතුනි අර මහා සීනාද සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ භාගතුන් වහන්සේ විඳ දුක මතක් කළා බුද්ධත්වයේ වෙනුවෙන් ඒ වෙලාවේ බුදුහාමුදුරුවන්ට වටාපතින් පවන්සලසල හිටිය නාගසමාල කියන සාමින් වහන්සේ උන්වහන්සේට හිඳා අඩිය දැම්මා. බය වෙලා නෙමෙයි. අපේ බුදුහාමුදුරුව බුදු වෙන්න මෙච්චර දුක් විඳද කියලා. වටාපතින් පවන්සලයිට නාග සමල හඳුනට හිඳා අඩිය දැම්මා. බුදුහාරු බුදු වෙන්න මෙච්චර දුක් විඳද කියලා. මොන සූත්‍රයේද මහා සීනාද සූත්‍ර දේශනා. ඒ ඒ සූත්‍රය කියන්නේ මේ භාගතුන් වහන්සේ බුදු වෙන්න විඳ දුකමයි. බුදුහාරු වදාලා බෝධිනාජ කෙලෙස් නැති කරන්න මං කොච්චර දුක් විඳද බුදුහාරු දේශනා කළා පින්නතුට මතක ඇති කිරි තියෙන ගහකට පීපාරක් කරි පොළු පාරක් කරි ගැහුවොත් අනිවාර්යෙන් කිරි එනවාමයි කෙලස් තියෙන හිතකට කෙලස් තියෙන හිතකට රාගාදී සිටිවිල් කෙලස් තියෙන හිතකට ලස්සන රූපයක් දකින් ලැබුණොත් රාගය උපදිනවාමයි ඒ ගහේ කිරි තිබුණු නිසානේ යන්තම් තට්ටුවක් දැම්මහම කිරි ආවේ. ඒ හිතේ කෙලෙස් තිබුණු නිසානේ පින්නතුනේ. ඒ වගේ රූපයක් දැක්කහම කෙලෙස් ඇති වුණේ. වේලිච්ච ගහකට පීපාරවල් 100ක් ගැහුවත් කවදාවත් කිරියෙන්නේ නැහැ. රාගේ නැති සිතකට මොනතරම් ලස්සන දේවල් දකින්න ලැබුණත් කවදාවත් රාගයක් නම් උපදින්නේ නැහැ. බුදුහාරෝ ඒකයි දේශනා කළේ මම කුමාරය එදා උදේ පාන්දර කල්පනා කළා මගේ සිතින් දැන් සියලුම කෙලෙස් නැති වෙලාද කියලා මට වැටහුණා මගේ සිතේ දැන් එකදු ක්ලේශයක්වත් නෑ කියලා. එදා තමයි ලෝකෙටම කිව්වේ මම බුද්ධත්වයට පත් වුණා කියලා. කොච්චර ලස්සනයිද? ඊට පස්සේ බුදුහාඳුර කියනවා ආරාලකාරාම උද්දකරාම් පුත්ත ඒ දෙන්න ගායින් මම ගියා. ගිහිල්ලා මම දේශනා හදාන් වෙනවා නේරංජරා නදී තීරේ මම ඉන්නකොට මට මතක් වුණා මගේ තාත්තගේ වක්මගුල් දවසේ සොද්දෝදන මහරජුගේ වප්මගුල් දවසේ මම කරපු භාවනාවක් මට මතක් වුණා. මොකක්ද ඒ? ආනාපානති භාවනාව මතක් වුණා. ඒක මතක් වෙලා මම ඒ භාවනාව පටන් ගත්තා. එතකොට <clears throat> බුදුහාමුදුරු දේශනා කරනවා මගේ සිතින් සියලුම කෙලෙස් ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රහාණය වුණා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. පින්නතුන් දන්නවා මේ පංච පංච නීවරණය. පංච නීවරණවල බුදුහාමුදුරෝ දේශනා කරනවා යම් කෙනෙක් පංච නීවර ධර්ම යටපත් කළා කියලා කළා කියලා කියන්නේ ඒ හිත අකුසලයන්ගෙන් මිදෙනවා. කාමයන්ගෙන් මිදෙනවා. විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ. අකුසලයන්ගෙන් හිත මිදෙනවා කාමයන්ගෙන් හිත මිදෙනවා. දැන් කාමච්ඡන්දය කියලා එකේ බුදුහාර ලස්සන උපමාවක් කියන පින්නතුට මතක ඇති මිනිස්සු ණයට සල්ලි අරගෙන කර්මාන්ත කරනවා. වෙලාවට ණය ගෙවා ගන්න බැරි වුණොත් මිනිස්සු ගේට්ටුව ගාවට කඩුල ගාවට ඇවිල්ලා හොඳින් නරකින් දෙකෙන්ම බනිනවා. හැබැයි මොකෙන් බැන්නත් අහගෙන ඉන්න වෙනවා. ඒ වෙලාවට ණය ගෙවලා නැහනේ. ඒ වගේ බුදුහාරු දේශනා කරනවා මේ හිතට මොන කාමාදී අකුසල ධර්ම ආවත් ඉවසගෙන ඉන්න වෙනවා. හැබැයි යම් දවසක අර මිනිස්සේ ණය ගෙවලා ඉවර කරනවා. ණය ගෙවල අවසන් වුණාට පස්සේ ඒ මිනිස්සෙට තියෙන මහ පුදුම සතුටක්. ඒ වගේ තමයි Tamange හිතින් කාමේ නැති වුණාට පස්සේ එයාට තියෙන පුදුම පින්නතුනේ කාමේ නිසානේ මේ ඔක්කොම මේ තෘෂ්ණාව නිසා තමයි ඔක්කොම විනාශ වෙන්නේ මොන දේක පට කරන්න පටන් ගත්තත් මේ තෘෂ්ණා මුලට එනෝමනේ <laughs> මොන දේ පටන් ගත්තත් මේ තෘෂ්ණා මුලට එනෝමයි නේ මොන දේ පටන් නැත් බලන්නකෝ මොන දේ කරන්න පටන් ගත්තත් මේ තෘෂ්ණා මුලට එනෝම තමයි මේක තමයි බාධාව වෙන බාධාවක් නැහැ ඊට පස්සේ දේශනා කාමච්ඡන්ද ඊළඟට ව්‍යාපාදය ව්‍යාපාදය කියන තරහවනේ ලස්සන උපමා බුදුහාර දේශනා කළා දැන් ලෙඩුන්ට බෙහෙත් පොවන්න හරි අමාරුයි ලෙඩුන්ට බෙහෙත් පොවන්න හරි අමාරුයි හැබැයි අමාරුවෙන් හරි අත් දෙක කකුල් කකුල් දෙකට ගහලා ඔළුවල්ලාගෙන බෙහෙත පොවාගත්තොත් ලෙඩා කේන්ති ගද්දි හරි ලෙඩා දන්නවා තියෙන්නේ බෙහෙත් බිව්වට පස්සේ තියෙන්නේ පුදුම පුදුම සනීපයක්. පුදුම සනීපයක් තියෙන්නේ. බුදුහාර දේශනා කරනවා ලෙඩෙක් බෙහෙත් බීලා සනීපුණාට පස්සේ ලැබෙන සුවේ යම්සේද ව්‍යාපාදයෙන් තරහවෙන් නිදහස් වෙච්ච මිනිස්සයත් ලබන සතුට අන්න ඒ වගේ. බෙහෙත් බොනකොට බෙහෙත් බලෙන් පොනකොට ලෙඩුන්ට හරියට හරියට කේන් තියනවා. හැබැයි බිවට පස්සේ දන්නවා පුදුම අනිපැත් තියෙන කියලා. ඒ වගේ තමයි කේන්තිය අඩු වුණාට පස්සේ නැති වුණාට පස්සේ අපිටම තේරෙනවා අපරාධ නිකන් අපරාධ කේන්ති ගත්තේ. ව්‍යාපාදේ වැඩක් නැහැ. කේන්ති ගන්න එපා නිකන් අස්ථානේ කොයි වෙලාවකවත් කිපෙන්න එපා. නිකන් අපරාධනේ. කේන්ති ගන්නවා කියලා කියන්නේ හරියට අසුචි අරගෙන තමන්ගේ අතෙන් අසුචි අරගෙන අනුන්ට ගහනවා වගේ. බුදුහාම දේශනා කරන්නේ ඒකෙන් මොකුත් නෙමෙයි. අනුන්ට දේශේ පතුරවන්න කලින් තේරුම් ගන්න එකව තමන්ගේ හිත ඔක්කොටම කලින් දෝෂණය වෙලා ඉවරයි. අනුන්ට අසුචි ගහන්න කලින් දැනගන්න ඕනේ තමන්ගේ යතේ අසුචි තැවෙලා ඉවරයි කියලා. ඒ වගේ තමයි කෝ කේන්තියත් දේශය කියන එකයි. තරහ යනවා කේන්ති යනවා නැත්තේ අපිටත්. නමුත් මිනිස්සු නිකන් අස්ථානේ නිකන් බොරුවටත් කිපෙනවා. එහෙම හොඳ නෑ. ඒව අඩු කරන්න ඕනේ. ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද. තීන මිද්ද කියන්නේ නිදිමතනේ. නිදිමත. බුදුහාර දේශනා කරනවා ඒක හරියට මේ බන්ධනාගාරයේ කියන මිනිස්සෙක් වගේ කිව්වා. ওই පින්නතුනේ මිනිස්සු ලොකු වැඩි කළාම දාන්නේ කරුවර කාමලවටනේ. කලවර කාමරවල. එතකොට කලවර කාමර ඉනකොට එළිවෙනව පේන්නේත් නැහැ, රැවෙනව දන්නේත් නැහැ, දවල් මොකක්වත් දන්නේ නැහැ. හැබැයි මේ මිනිස්සේ යම් දවසක බන්ධනාගාරයෙන් එළියට එනවා. එළියට ආට පස්සේ තමයි දන්නේ අපේ මෙච්චර කලක් හිටියේ මහා අන්ධකාරයකින් දැන්නේ පුදුම එළියක් දැක්ක කියලා. ඒ වගේ තමයි කෝ තීන මිද්දෙන් නිදහස් වෙච්ච මිනිස්සයටත් හරියට බන්ධනාගාරයකින් නිදහස් වුණා වගේ. අපිට කුසලයේ කරනකොට තමයි බාධා එන්නේ. පින් කරනකොට තමයි බාධා එන්නේ. අනිත් වෙලාවට මුකුත් බාධා බාධා නැහැ. බණක් අහනකොට අපිට නිදිමතයිනේ. නමුත් අපිට චිත්‍රපටයක් බලනකොට නිදිමත නෑනේ. ටෙලිනාට්‍යයක් බලනකොට නිදිමත නෑනේ. ඇයි ඒ? තෙල්නාට්‍ය චිත්‍රපටියක් බලනකොට නිදිමත නෑ. ඇයි? ඒවා තුළ දියුණු වෙන්නේ රාග, ద్వේස, මෝහ. එතකොට තවත් සසරේ අපිව පවත්වන්න පවත්වන්න පුළුවන්. හැබැයි බණක් අහනකොට නිදිමතයි. එතකොට ඒ <laughs> නිදිමත භාවනා කරන නිදිමතයි. ඇයි ඒ? ඒ වීරය කරන්නේ කුමටද? කුසලයට. මතක තියාගන්න පිනට කවදාවත් මායයෙන් බාධා නෑ. මායයෙන් බාධාව තියෙන කාටද? මොකෙටද? පින් කරනවට මායя බාධා කරන්නේ නැහැ. මායя බාධා කරන්නේ නෑ කුසල කරනවට. කුසල කරනවට. පින් කරනවට අපි චිත්තපටි බලන්න මායя බාධා කරන්නේ නැහැ. තෙල්නාටි බලන්නේ කවදාවත් මායя බාධා කරන්නේ නැහැ. ඇයි? ඔය බලනකොට මායя දන්නවා මේ මිනිහට රැස් වෙන්නේ රාග දේශ මෝහ. එතකොට මායя වන මට පුළුවන් මේ මිනිහා තවත් දුක් දෙති සසරේ ඕනකලන් තියාගන්න පුළුවන්. හැබැයි මේ මිනිහා බණක් අහන වාඩි වෙනවනේ. එතකොට තමයි නිදි කරවන්න ඕනේ. නිදිමත හැදෙනවා. නැද්ද පින්නතුනි? අපිට එහෙම දෙයක් කරනකොට නිදිමත නැහැ. නමුත් බණක් අහනකොට නිදිමත. මේ කිව්ව චිත්‍රපටියක් බලන්න එපා කියන එක මේ කිව්වේ. මේ කිව්වේ පිනට බාධා කරන්නේ නැහැ මාර්යා. මාර්යා බාධා කරන්නේ කුසලයට. සසරින් එතර වීම සඳහා වීරිය කරනවනේ. ආන්න එලාට තමයි බාධා කරන්නේ. පින්නතුන්ට මතකනේ අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කියලා බෝධියම වල වාඩි වෙච්ච වෙලාවේ මාරයවිල්ල කිව්වේ මොකද්ද බුදු වෙන්න බෑ. ඔය වීරිය අතහරින්න කරුණා කරලා අනිත් මිනිස්සු වගේ පිනක් කරගෙන පාඩුවේ ජීවත් වෙන්න. අන්න වචනේ. බුදු වෙන්න බෑ වීරිය අතහරින්න අනිත් මිනිස්සු වගේ පිනක් දහමක් කරගෙන පාඩුවේ ජීවත් කවුද කියන්නේ? මාරයා. කාටද කියන්නේ? බොහතන් වහන්සේට. එතකොට පිනට මාරය අකමැති නම් කවදාවත් බොහතන් වහන්සේට කියයිද අනිත් මිනිස්සු වගේ පිනක් දහමක් කරගෙන ඉන්න කියලා. නෑනේ. ඒකෙන් තේරුම් ගන්න ඕනේ මායя පිනට අකමැති නෑ. එහෙනම් මොකේද මායя අකමැති? කුසලයට. කුසල කරනකොට තමයි නිදිමත, භාවනා කරන නිදිමතයි, බණ අහනකොට නිදිමතයි, බණ පොතක් කියවන්න ගන්නකො කොහෙන්ද නිදිමතක් එන්නේ? අහලා කොහෙන්ද නිදිමත එනවා? ඇයි ඒ? යන්තම් සසරින් එතර වෙන්න කියලා මේ කුසලයේ වඩන්න පටන් ගන්නකොට වුණ මේ බාධා වෙන්නේ. නේ? අර හැම දෙයක මොනම පටන් ගත්තත් තෘෂ්ණාව මුලට එනෝ වගේම තමයි. නිදිමත එනෝම තමයි. ඒක නැති කරගන්න. තීන මිද්දේ හොඳ නැහැ. ඊළඟට දේශනා කරනවා උද්දච්ච කුච්ච. නොසන්සුන් බවනේ හිතේ. බුදුහාරු අදාරනව මේ උපමාවක් පින්නතුන්ට මතක ඇති 16ක් ඉන්නවා. මේ 16ට හාම්පුතාලා හරියට වැඩ කියනවා. කිසියම් නිදහසක් නැහැ. සේවකයන්ට එක පිට එක පිට වැඩ කියන්න හොඳ නැහැ. එතකොට වැඩ පැටලෙනවා පැටලෙන්නේ බඩු මුට්ටුත් කැඩෙනවා. බුදුහාර දේශනා කරනවා සේවකයන්ට වැඩ කියනකොට වැඩක් කියලා පුංචි කාලයක් දීලයි ඊළඟ දේ කියන්න ඕනේ. ඉතින් බුදුහාමුදුරු දේශනා කරනවා යම් දවසක ඒ දාසිය දාසිභාවයෙන් මිදෙනවා. මිදුණට පස්සේ දාසියට තියෙන මහ පුදුම සතුටක්. ඇයි? දැන් මට මගේ පාඩුවේ ජීවත් වෙන්න වැඩ කරගන්න පුළුවන්. බුදුහාර දේශනාවක් උද්දච්ච කුක්කුච්ච නිදහස් වෙච්ච මිනිස්සයත් අන්න ඒ වගේ කිව්වා. අන්තිම එක විචිකිච්ඡාව. ඒ කියන්නේ සැකේනේ. උපමාව තමයි කාන්තාරයක මිනිස්සෙක් අතරමං වුණාම මොන මගින් යම්දෝ කියලා මේ මිනිස්සයා කල්පනා කරනවා. එක මගක් තෝරාගෙන මේ මග තමයි ඊතර වෙන්න තියෙන නියම මාවත කියලා කිසිම සැකයක් නැතුව ඒ පාරෙන් ඊතර වෙනවා. බුදුහා දේශනා කරන විචිකිච්ඡාවෙන් දුර වෙච්ච මිනිස්සයත් අන්න ඒ වගේ. දැන් බුදුහාමුදුරු දේශනා කරනවා මොනවද මේ යටපත් උනේ? පංච නීවරණ. බෝධිරාජ කුමාරයේ මගේ හිතින් පංච නීවරණ ධර්ම යටපත් වුණා. පංච නීවරණ ධර්ම යටපත් වුණා කියලා කියන්නේ ඊළඟට එන්න පුළුවන් පින්නතුනි මොකේද? ඊළඟට තමයි එන්න පුළුවන් ප්‍රථම ධානයට. තේරුණානේ? එතකොට මතක තියාගන්න පංච නීවරණ ධර්ම යටපත් කළොත් තමයි එන්න පුළුවන් ප්‍රථම ධානයට. ද්විතීය ධානයට, තෘතීය ධාන, චතුර්ථ ධානයට. ධාන මට්ටම් තවත් දියුණු ඒ කියන්නේ නෑ ධානයෙන් හිත නිශ්චල භාවයේ ධානයෙන් පුළුවන් පින්නතුන හිත ඉක්මනට නිශ්චල කරන්න සංසුන් කරන්න ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරගත්ත පස්සේ ඊළඟට එන්න පුළුවන් මොකේදද ඊළඟට එන්න පුළුවන් පුබ්බේ ආන මතක තියාගන්න දැන් පටලවා ගන්න එපා පංච නීවරණ ධර්ම යටපත් කළොත් තමයි එන්න පුළුවන් ප්‍රථම ධානයට ධාන මට්ටමින් හිත නිශ්චල කරගත්තට පස්සේ තමයි එන්න පුළුවන් පුබ්බේ දැන් ඒ භික්ෂුවට ආර්ය ශ්‍රාවකයට පුළුවන්කම තියෙනව මොකද්ද? තමන්ගෙත් අනුන්ගෙත් අතීත භවයන් පිළිබඳව එහාට මෙහාට බලන්න පුළුවන්. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරගත්තට පස්සේ ඊට පස්සේ ඉන්න පුළුවන් කොතෙන්ටද? දැන් එන්න පුළුවන් චතුූප චතුප්පාත ඥාණයට. ඒ කියන්නේ මැරෙන උපදින සත්වයන්ගේ ගතිය පිළිබඳව මනාව දැකලා කියන්න කියන්න පුළුවන්. තවත් ධානයෙන් හිත නිශ්චල භාවයට පත් කරලා පස්සේ ඊට පස්සේ ඉන්න පුළුවන් කොතෙන්ටද? ආස ආසවක්කේ ඥානයට. ආසව කියන්නේ කෙලෙස්. ඒ කියන්නේ එයා දන්නවා තමන්ගේ හිතේ සිවුම් වශයෙන් ඇති වෙලා තියෙන දකින්නව මොනවද? අන් හරි කෙලෙස් දකින්නවා. කෙලෙස් දැකලා හරියට කොයි වගේද බුදුහාරෝ දේශනා කරනවා මේ ගලක් ගල්පත්තක් උඩ ඉන්න මිනිස්සෙකුට පහලෙන් තියෙනවා ඒ ගලේම ලස්සන විලක් පහල. ඒ විලේ වතුර හරි පිරිසිදුයි. පිරිසුදු නිසා ඒ විලේින මාළු බෙල්ලෝ පුංචි පුංචි සත්තුපව මනාව පේනවා. ආන් ඒ වගේ තමයි Tamange හිතේ තියෙන සියුම් සියුම් කෙලෙස් දුරු වෙනවා පේනවා. කුමක් නිසාද? ආස ආසවක්කේ ඥාන නිසා. මෙතෙන්ට ආවට පස්සේ මෙයා දන්නවා එහෙනම් මේක තමයි දුක. මේක තමයි දුක ඇතිවීම මේක තමයි දුක නැති කිරීම මේක තමයි දුකින් මිදීමේ මාර්ගය බුදුහාමුදුරු වදාළ බෝධිනාජ කුමාරය මේ ටික අවබෝධ කරගන්න මං විඳ දුක දන්නවනම් බුදුහාරු වදාන්නවා අතීතේ මම තරම් දුක් විඳ බුදු කෙනෙක් හිටිය කියලා බෝධිරාජ මං විශ්වාස කරන්නේ නැහැ කිව්වා. අනාගතෙත් මම තරම් දුක් විඳින දුක් විඳ උත්තමේක ලෝකේ පහළ වෙයි කියලා මම හිතන්නේත් නැහැ කිව්වා. ඒ කියන්නේ බුදුහාමුදුරු කියන්නේ අතීත බුදුවරුත් මම තරම් දුක් විඳේ නෑ බුදු වෙන්නේ. බෝධිරාජ කුමාරයාගේ දේශනාව සාර්ථකයි. ඇයි? දේශනා පටන් ගත්තේ මිටි ආසනයක් අරගෙන වාඩිලා බුදුහාන්නේ සැප ලබන්න දුක් විඳින්න ඕනේ නේද? මේකට එක හේතුවකුත් වෙන්න ඕනේ. මේ තරම් නෙළුම් මලක හැඩේ තියෙන ලස්සන කෝකනද ප්‍රාසාදයක් හදන්න. මොනතරම් ධනයක් ඊටම් ගන්න නැද්ද? ඒ කියන්නේ දැන් මේ මාලිගාව දකිනකොට බෝධිරාජට මහ පුදුම අපිටත් එහෙමනේ ගියක් දොරක් හදාගත්තාම ඈතට ගිහිල්ලා බලනකොට අපේ පුදුම සතුටක් තියෙනවනේ. මම කොච්චර මේක හදන්න දුකක් වින්දාද මේ හල්ම කරන්න කොච්චර ඒ වගේ ඒ ඒකම පාර්ථුකා කරගෙන වෙන්න ඇති සමාල්ලාට සැපක් ලබන්න බුදුහාන්නේ දුකක් විඳින්න ඕන නේද කියලා. ඉතින් මෙතන මේ දේශනාව අහගෙන හිටියා සංජිකා කියලා අර බුදුහාඳුරන්ට දායන්ට ආරාධනා කරන්න හිටිය ඇමති කෙනෙක්. එතුමා බෝධිරාජ කුමාරයාට කියනවා බෝධිරාජ කුමාරයා නුඹ තෙරුවන් සරණ ගියේ නෑ නේද කියලා ඇහුවා. නිකන් බණට කැහුවට තෙරුවන් සරණ ගියේ නෑ නේද කියලා ඇහුවා. භෝජනාජ කුමාරයා කියනවා තෙරුවන් සරණ ආයි යන්නේ මොකටද කියලා ඇහුවා. මාව හම්බෙන් නිද්දි. මම අම්මගේ කුසේ ඉඳිද්දී අම්මා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ දේශන හදාගෙන පින්නතුනේ බුදුහාමුදුරුව ගාවට ගිහිල්ලා කිව්වා මට දුවෙක් හරි පුතෙක් හරි ලැබුණොත් ඒ පුතා නැත්තම් ඒ දුව බුදුන් දහම් සඟුන් සරණ ගිය නැත්නම් බුදුන් දහම් සඟුන් තෙරුවන් සරණ ගිය උපාසකේ උපාසිකාවක් බවට අනිවාර්යෙන් මගේ කුසේ ඉන්න දරුවාපත් වේවා කියලා මම කුසේ ඉද්දිමයි අම්මා මට කිව්වේ ආශිර්වාද කළේ විතරක් නෙවෙයි මාව තෙරුවන් සරණ යැව්වේ අම්මා මාව කුසේ ඉද්දිමයි දැන් අර සංජිකා කියන ඇමෙත්තුමා කියවනේ බණ ඇහුවට තෙරුවන් සරණ ගියේ නෑ නේද කියලා තෙරුවන් සරණ යන්න මොකටද මං අම්මයි කුසේ ඉද්දිමයි <laughs> තෙරුවන් සරණ ගියේ. කොච්චර ලස්සනයිද? ඒ විතරක් නෙමෙයි මගේ පුංචි අම්මා, ඒ කියන්නේ මගේ කිරි මව. ඒ දවසක් මා බුදුහාමුදුරු ගාවට මාව හම්බුණාට පස්සේ කරගෙන ගිහිල්ලා ඒත් කිව්වා අනේ බුදුහාමුදුරුවනේ මේ පුතා බුදුන් දහම් සඟුන් සරණ ගිය තෙරුවන් සරණ ගිය උපාසකයෙක් බවට කවදර දවසකපත් වේවා කියලා මම මේ ඔබ වහන්සේ ඉදිරියෙන් බුදුහාන්නේ ප්‍රකාශ කරනවා කිව්වා. ඔක තමයි දේශනාව. එතකොට බණ කුසෙයිද්දිමයි බෝධිරාජ කුමාරයා තෙරුවන් සරණ ගිය උපාසකෙක් උපාසකෙක් බවට පත් වුණේ. ඉතින් මේක තමයි දේශනාව. ඉතින් මේ කෝකනද කියන ලස්සන ප්‍රාසාදයක් හදලා බෝධිරාජ කුමාරයා බුදුහාමුදුරුවන්ට පළවෙනි වතාවට ඒ ප්‍රාසාදේ පරිභෝග කරන්න අවස්ථාව සැලසලා දෙන්න. ඒ නිසා අද ඊයේ විතරක් නෙවෙයි එදා ඉඳලාම මේ වගේ දේවල් තිබිලා තියෙනවා. අපිත් ඒකයි මුලින් මතක් කළා වගේ අලුත් ගයක් හැදුවාම අලුත් ළිඳක් හැදුවාම ඉස්සෙල්ලා වතුර ටික දෙන්නේ පැන් ටික දෙන්නේ බුදුරජාණන් වහන්සේට. ඒ වගේ ගහක ගෙඩියක් හැදුනහමත් එහෙමයි. ඉතින් ඒක ලස්සන කතාව තමයි මේ කියන්නේ. මේ සාදාප් මේ ඉගෙන ගත්තෝ මේ බෝධි රාජකුමාර සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහල කරගත්තා වූ සියලෝම කුසල් බෙලෙන් පින්වත් හැමදෙනාටම උතුම් අමාමහ නිවන් සුව සැලසේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අද අපේ ධර්මානුශාසනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ කැනඩාවේ පදිංචි දියඟු ආරච්චිගේ ශිරානිද සිල්වා මහත්මිය එවාගේම දියඟු ආරච්චිගේ මොහාන්ද සිල්වා මහත්මයා සහ දියඟු ආරච්චිගේ කල්ශාද සිල්වා දියණිය මේ ධර්මානුශාසනාවෙහි ප්‍රධාන අරමුණ හැටියට තබාගත්තේ නොවැම්බර් මාසයේ මේ මාසේ 22 වෙනි දිනට මේ ධර්ම දේශනාව බෞද්ධ නාලිකාව ඔස්සේ විකාශනය වෙනවා එවාගේ මේ ධර්ම දේශනාව දෙසැම්බර් මාසේ 6 සහ 7 කියන දෙදින තුල බෞද්ධයා ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන්න සීල කටයුතු සූදානම් කළා තියෙන්නේ. ඉතින් 22 වෙනි දිනට නොවැම්බර් 22 වෙනි දිනට 80 වෙනි වියට පාතබන අපේ ආදරණීය මෑණියන් වහන්සේ පොන්විර ආරච්චිලාගේ නන්දාවතී මෑණියන්ට සුබ උපන්දිනයකට නිදුක් නිරෝගී සුව සම්පන්නිය ලැබේවා මෑණියන්ට කායික මානසික සුවපත් භාවය ලැබේවා අපේ නන්දාවතී මෑණියන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මෑණියන්ට දිගාසිරි සම්පත්තියම ලැබේවා කියලා සාදු කියන්නේ. ඒ වගේ මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් නිර්වාණාභෝධයට මේ පුණ්‍ය ධර්මය ආශිර්වාදයක් බවට පත් වේවා මේ උතුම් ධර්ම මාර්ගයේ පිහිටුවන ආර්ය මහා සංඝරත්නයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න උන්වහන්සේලාටත් නිරෝගී සම්පන්නිය ලැබේවා සුජීවත්ව සිටින මව්පියන් සහෝදර සහෝදරියන් සියලුම ඥාතීත මිත්‍රාදීන්ටත් උපකාර කළ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා සද්ධර්ම ශ්‍රවණයට මඟ පෑදූ බෞද්ධයා මාධ්‍යාලේ නිර්මාපිරු වැඩ සිට අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේට අප රැස් කරගත්තා වූ මේ පින් අනුමෝදන් වේවා සියලු ඥාතීන්ටත් මේට සහභාගී වූ පින්වත් හැම දෙනාටමත් උපකාර කළ සියලු දෙනාටමත් මියගිය සියලු ඥාතීන්ටත් මේ පින උතුම් වූ නිර්වාණාභෝධයේ පිණසම හේතු වාසනා වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වාගේ මේ බාහිර සජීවී පටිගත කිරීම මේ ජයසාන් මහත්මයා බෞද්ධ නාලිකාවේ කැමරාන්සේ සේවය කරන්නේ එතුමාගේ දෙමව්පියන්ගේ නිවසේ සිටයි මේ ධර්මානුශාසනාව බාහිර සජීවී පටිගත කිරීමක් ලෙසින් සිද්ධ කළේ. ඉතින් ඒ ඇත්තන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ දෙමව්පියන්ටත් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත්තියම ලැබේවා ලැබේවා කියලා සාදු කියන්නේ. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා